නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ උනච්ච පරං භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චසු අජ්ජත්තික බාහිරේසු ආයතනීසු කතංච භික්ඛවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චසු අජ්ජත්තික බාහිරේසු ආයතනීසු ඉද භික්ඛවේ භික්ඛෝ ධානං ච පජානාති ගණ්ඩේච පජානාති යංච තදු භයං පටිච්ච මුප්පජ්ජති සංයෝජනං තංච පජානාති යතාච uppannasස සංයෝජනස්ස පහානං හෝති තංච පජානාති යතාච පහීනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති කවුරුණිය යෝගාච මහා සංඝරත්නයේ අවසරයි අනිකුත් උපාසක පිරිසත් එක්ක අපි මේ සතිපට්ඨාන ධර්මදේශනා විවරණ මාර්ගයක් පටන් ගෙනගෙන අද මේ ඉන්නේ 48 වෙනි සතියේ නැත්නම් 48 වෙනි ධර්ම දේශනාව පසුගිය සතිය හරිච්චාම අපි හැමදාම නිතිපතා මේ ප්‍රහස්පතින් දවස මේකට වෙන් කරගෙන දවසට පැයක් මේ සඳහා ආයෝජනය කරනවා. ඉතින් මේ ගමන් කරපු මාර්ගයේ කායानुපස්සන සතිපට්ඨානෙ, වේදනානුපස්සන සතිපට්ඨානෙ, චිත්තානුපස්සන සතිපට්ඨානෙ කියන මේ තුන දැන් මග පසු කරගෙන ඇවිල්ලා මේ හැසිරෙන්නේ ධම්මානුපස්සන සතිපට්ඨානේ ඒනොත් නීවරණ පබ්බය උපාස්කන්ධ පබ්බය අමාර කරලා තියෙනවා මේ විවරණ ක්‍රමයට දැන් මේ ඉදිරිපත් කරගෙන තියෙන්නේ ආයතන පබ්බය. ඒ ආයතන පබ්බය නීවරණ ධර්ම පහක් හැටියටත් ස්කන්ධ පහක් හැටියට සාකච්ඡා කළාට ආයතන මට්ටමට එනකොට හයක් හැටියටයි සංග්‍රහ වෙලා තියෙන්නේ. ඒ සංග්‍රහ වෙච්ච කොටස අද ධර්ම දේශනාවට ගැළපෙන ආකාරයට මාර්සුකා කිරීම කෙරුවේ පූර්ණ කොටස සජ්ජහානාවෙන් නෙවෙයි අපිට ගැළපෙන තාලෙට. පූර්ණ කොටස සජ්ජහානා කරනවා නම් ඒ අසත් රූපයත් කියන ආධ්‍යාත්මික සහ බාහිර ආයතන දෙක කනත් සද්දයක් කියන ආධ්‍යාත්මික සහ බාහිර ආයතන දෙක ඊගාවට අපි අද මේ ඉදිරිපත් කරගත්ත නැහයත් ගන්ධයක් කියන එක ඊගාවට දිවත් රසත් කයත් පහසත් මනසත් ධර්මාරම්මණයක් කියලා මේ හයකට කඩපු නිසා චසු හයක් වූ අධ්‍යාත්මික බාහිරේතු ආයතනේසු ආධ්‍යාත්මික සහ බාහිර ආයතනයන් කෙරෙහි අනුපස්සනාවක් සතිපට්ඨානයක් මෙතන කියේ. ඉතින් මේ නිසා අද ඉස්ලාම ධර්ම දේශනාවකට සම්බන්ධ වෙන කෙනෙකුට නම් තේරෙනවා අපි මේ දීර්ඝ ගමනකයි මැද ඉන්නේ ලොකු අතුලාන්තයකයි ඉන්නේ ලොකු ගැඹුරකයි ඉන්නේ. නමුත් අපේ මේ උත්සාහය කිසිසේත්ම ඒ ගම්භීරත්වය මූල ධර්ම පැත්තට දාර්ශනික පැත්තට ගෙනියන්නේ නෙවෙයි අපි මේ එදිනදා කරන්නා වූ භාවනාවට මෙයින් අත්තා වූ ප්‍රායෝගික අත්ලක් නැත්නම් මූල ධර්ම අත්ලක් නැත්නම් ඒක ඉදිරිපත් කර ගැනීමයි ඒ නිසා ඒ තරම ගැඹුරු කිරීමට අපේ අදහසක් නැත්තේ අපිට අවශ්‍ය කරලා තියෙන එක මතු කර ගණ්ඩායි ජීවිතයට සම්බන්ධ කර ගණ්ඩායි කොහොම නමුත් අපි මොන ආකාරයෙන් මේ සරල කරන්න උත්සාහ කරත් දිනදා ජීවිතේ සම්බන්ධ කරන්න උත්සාහ කළත් ධර්ම ගැඹීරත්වේ නම් හීන වෙන්නේ නැහැ ඒ නිසා අපිට කොහොමදක්වත් ලකෝ ධර්ම ගෞරවයක් පිටා ගන්න වෙනවා දේශනාවෙදිත් පිටා ගන්න වෙනවා ශ්‍රවණය කිරීමේදී ඇහිීමේදීත් පිටා ගන්න වෙනවා එහෙම නැතුව විචිප්ත මනසකින් අසක්කච්ඡකාරීව හිත සම්මෝහයක ගිල්වාගෙන දේශනාව තේරුම් ගන්න අමාරුයි ඒ ශාසීලු දෙනාම ඒ කලින් අහලා තියෙන ඇත්තොත් ඒ අහලා භාවනා කරලා තියෙන කොටස් ඉදිරිපත් කරගෙන ඒ කතා ශරීරයේ දිගේම ඉදිරියට යන්න ඕනේ අනික් ඇත්තොත් පුළුවන් තරම් අන්‍ය වේත නොවි මේ ධර්ම කාරණාවට ඒක යොදා ගත්තොත් අපි මේ ගත කරන පැය උපරීම ප්‍රයෝජන ගන්න පුළුවන් වෙයි. අද මේ ඉදිරිපත් කරගත්ත නැහැයත් ගන්ධයත් කියන එක අපි කලින් දෙවතාවේ ඇහැගෙන කතා කරනකොට කන ගැන කතා කරනකොට මතක් කරගත්තා වගේ ක්‍රමයෙන් ජීවිතයේ තියෙන විචිත්‍ර භාවයේ අඩු වේගන යනකොට තමයි නහය අපිට හම්බෙන්නේ. ඇහ තමයි අපේ ජීවිතේ වඩාත්ම විචිත්‍ර කරන කාර්කේ. ඒ නිසා අපි දවස පුරාම ඒ ආලෝකයේ තියෙන වෙලාව තමයි අපි ජීවත් වෙනවා කියලා හිතන්නේ අනිත් වෙලාවේ නින්දට වැටෙනවා ඒ තරමටම මේ ඇහෙන් ලැබෙන සංඥාවල් නැත්තම් අපිට ඔළුවන් කෙලින් කරගෙන ඉන්න බැරි තරම් කොහොම හරි අපේ ඇඟත් හරහා වැටෙන තරම් ආලෝකයටපත් වෙනකොට ඊගාවට තමයි සද්දේ. සද්ද නැති තැනකට අපි ගියා නම් අපිට පාළු ගතියක්, තනි වෙච්ච ගතියක්, කංසා ගතියක් පාර කරනවා. ඒ නිසා අපි අපිට හෝ කතා කරගන්නවා කොහොම හරි ඒ කනින් ලැබෙන සද්ද ජීවිතේ ජීවත් කරවීමට, වර්ණවත් කරවීමට සක්‍රිය කරවන්න උණුසුම් කරවන්න බොහෝම පිහිට වෙනවා ඇහැ ගාවට. ඒ නිසා මේ ඇහැ සහ කන කියන මේ දෙක අනිකුත් සතුන් අතර මිනිස්යාගේ වාස් මේ උපකරණ යන්ත්‍රෝපකරණ හදාගෙන එහින් ගිලීගතෝ මඤ්ඤති. එහෙම නැත්නම් හිතනවා මේ ගඳෙන් තමයි ආත්මය හැදිලා තියෙන්නේ. ගඳ සුවඳ බලන්න පුළුවන් ගතියේ ආත්මයක් හැදිලා තියෙන්නේ. ඒ නැත්තම් මුතං මේති මඤ්ඤති මේ ලබාගත් ගන්ධ සුවඳ ලබාගත් ගතිය මාගේ මම ඉස්සලා මේ ගඳ ලැබුවේ. මම වැඩියෙන් මේ ගඳ ලැබුවේ ආදි වශයෙන් ඒක මගේ කරගන්න. මේ ආදි විදිහට ගන්ධය සම්බන්ධ කරගෙන අර තිබුණු වරදොල හතහ ගැනීම නිසා අයෝෂ මනසකාරයෙන් මමගින් වටහාගත්ත නිසා මේ ගඳ සම්බන්ධ කරන අර තමන්ගේ ආත්ම සංකල්පය තව තවත් පුම්බනවා. මේ ගඳ ඉස්තිර දෙයක් විදිහට සුබ දෙයක් විදිහට සුඛ දෙයක් විදිහට ආත්මීය දෙයක් විදිහට අරගෙන දිගින් දිගටම යනකොට ඒ පුද්ගලයා එතන සංයෝජන ධර්ම බන්ධන ධර්ම ඇති කර ගන්නවා සංකිස්ස හේතු මොකද මේකට හේතු අපරිඤ්ඤාතංති වදාමි මේ ගඳ ඇතිවීමේ හේතු දිහාවට මුල දිහාවට හිත ගියා නොවේයි ගඳ දිගේ ඒට මත් වෙලා ඒට නතු වෙලා ඒ දිගේ හිත යාම නිසා මේ අර විවිධාකාරයෙන් ඒ ගඳ නම්බුවක් කරගෙන නැත්නම් ගඳෙන් තමන් නම්බු වෙලා නැත්නම් මේ ගඳ කියන්නේ ආත්මයි මේක මගේ ආදී වශයෙන් විවිධාකාර මඤ්ඤණා ක්‍රම ඇති කරගන්න. මේ මඤ්ඤණා ක්‍රම නිසා සංයෝජන ධර්ම පහළ වෙනවා. ඉතින් ඒක තමයි අසෘතවත් පු탁ඥයාගේ හැටි. මේ සතිපට්ඨානයක් අහලා නැති ඒ වාගේම සතිපට්ඨානයක් අහලා ඒ වාගේ වැඩ කරන යෝගාවචරය දැකලා නැති සතිපට්ඨානේ දේශනා කරන උත්තරම ආත්මය කළ නැති ආර්ය ධර්මයක් ගානි නැති කෙනා මේ ගඳ තව තවත් පෝෂණය කරමින් එයින් තමන්ගේ ආත්මය පෝෂණය කර ගැනීම තමන්ගේ ආත්මය ඒ නම්බුකාර කර ගැනීම ආදී කටයුතු දිගින් දිගට දිගින් දිගට යනවා. ඉතින් අපි ඒක මේ මේ වෙලාවේ සාකච්ඡා කරගන්නේ මොකටද? අපි අසතියෙන් අමනසිකාරයෙන් ගත කරන හැම වෙලාවකම මේ නාසයත් ඒිට වදින ගඳක් නිසා ඇතිවෙනා වූ මේ සංයෝජන ධර්මය අර අසෘතවත් පු탁ඥයක්. අන්ධ පෘථග්ජනය කරන්න වාගේ දවස කොච්චර වෙලාවක් අපි ඒක මෙනෙහි නොකර ඒ හේතු ඒ පිහිටා ඒ මේ ක්‍රියාවලිය පටන් ගන්නෙ කොහොමද කියන මූලික කාරණාට හිත නොයවා අර ආපු මතුණා වූ ගඳ සුවඳ බැලීමේ ආසාව හෝ තරහව හෝ දිගේ ඒ මෝඩ තාලෙට අයම් ශමන්ස්කාරයෙන් මෙනෙහි කරගෙන මෙනෙහි කරන දිගට යනවා ඒක සාමාන්‍යයෙන් බලු ප්‍රතිපත්තිය විදිහට තමයි සාසනය සඳහන් කරන්නේ. ඒකට ප්‍රතිපත්තිව පෙන්නනවා සිංහ ප්‍රතිපත්තිය. සිංහ ප්‍රතිපත්තිය මොකද්ද යමක් සිදුවෙච්ච ගමන් ඒකේ මූලයට හිත යොදනවා. ආපු කාරණාව දිගේ හිතමත් වෙලා රැල්ලට අහු වෙලා රැල්ලට වැටිලා යනව නෙමෙයි. ඒ කාරණාව නැවත නැවතත් වෙන්න ඇරලා කොතනින්ද පටන් ගත්තේ මේක ප්‍රභවය කොහෙන්ද කියලා හොයන ගතියක් තියෙනවා. මේකේ තීතිය කොහෙන්ද මේක ආවේ කොහෙන්ද කියලා හොයනවා. එහෙම නැතුව අර ආපේක දිගේ මාත් වෙනව නෙවෙයි. උපමාවක් විදියට කිව්වොත් තමයි අපි ඩඩයක් ආරෙට ඇවිල්ලා ඉඩක් පිටිනවනම් ඒ පළවෙනි වැඩේම සිංහයාට වෙදලා මැරලා වැටුනොත් කරන්න දෙයක් නෑ. නැත්තම් ඊයක් වැඩිච්ච ගමන් සිංහයා ඒ ඊය දිහා බලනවා කොහෙන්ද ආවේ කොහොමද ආවේ කියලා. බලලා තවත් ඊයක් එනවනම් ඒ එනේන ඊතර දිගේ විදින්නා කොතනද ඉන්නේ කියන එක හොයාගන්න බෑ. හොයාගෙන බලලා පාටම පැනලා අර දඩයක් කාර්යය මරලා ගන්නවා. ඒත් බල්ලෙකුට ගලකින් ගහලා දැම්මොත් බල්ලා ගල දිගේ දුවමින් ගල හපනවා. ඒ නිසා බල්ලට වෙලාවක් ලැබෙන්නේ නැහැ. ගල ගහපු මිනිස්සයා හොයන්න මුගේ උගේ ස්වරූපේ මොකද්ද වැටිච්ච ගලත් එකයි රණ්ඩු කරන්නේ. ගල හපනවා, ගොරවනවා, ඒකට කඩා පනිනවා. ඒ නිසා සම්පූර්ණයෙන්ම ඒ ගල ගසන්න හැංග වෙන. හැංග වෙන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. මොකද Tamanne විරුද්ධ දිහාට ගලක් ගවොත් බල්ලගේ ආයව දහන සම්පූර්ණයෙන්ම ගලට යනවා. ඒ වගේ තමයි අසුතවත් පෘථග්ජනයාගේ වැඩපිළිවෙල නාසිර ගඳක් වැඩිලා ඒ යම් කිසි විදියට ආග්‍රහණයක් ඇති වුණා නම් මේ පෘථග්ජනයේ ආග්‍රහණය දිගේ තමයි දිගට යන්නේ. මේ ආග්‍රහණය මාගේ මමයි ඉස්සල මේක ආග්‍රහණය කළේ මේක හොඳයි මේක ලොකුයි මේක තව ලං කර ගන්න ඕනේ මේකයි මගේ ආත්මය කියන්නේ මගේ ආත්මය හටගන්නේ මේකෙන් ආදිවාදී ඉතිරිගේ පාඩු සර්වඥාන්සේ ඒක බලු ප්‍රතිපත්තිය වශයෙන් පෙන්ලා දීලා සිංහ ප්‍රතිපත්තියකට ආරාධනා කරනවා. මොකද්ද සිංහ ප්‍රතිපත්තිය? හඳක් සුඳක් වදිනකොටම ඒක දිගේ යනවා වෙනුවට මම ගඳ විඳින්නෙක් බවට මෙනෙහි කරන්නයි කියලා. මානසිකාරය යොදවන්නේ කියලා. ගඳක් ගඳක්. එතකොට අර හිත ගඳත් එක්ක එතන නතර වීම නිසා ගඳ දිගේ ඈතට ගමන් කරලා මත් වෙලා නැතු වෙලා කටයුතු කරන වෙනුවට වෙලාවක් එන්න පුළුවන් මේ ගඳ හටගත්තේ මොන පදන වේද කියලා ප්‍රභවයේ දිහාවට හැරෙන්න සමාන අවස්ථාවක් තියෙනවා. හැරීම කියලා නම් කියන්න බෑ. නමුත් ඒ ගඳ දිගේ දිගට දිගට මඤ්ඤණා කරමින් කතා ගොතමින් එහි නැතු වෙලා ඒක ආඩම්බර කරමින් ඒක ආත්මය කරගනිමින් නැත්නම් එහි ආත්මය තියෙනවා කියාගනිමින් මේක මගේ කියාගනිමින් ගත කරන මේ ලාමක වැඩපිළිවෙල පොඩ්ඩක් නැත කරන්න. ඒත් සම්බබාවස්ථා කරනවා කියන පැත්තෙන් නම් ලොකු දෙයක් සිද්ධ වෙනවා. මේ මත්තේ ඉඳගෙන නරක හිතවිලි, ලෝභ හිතවිලි, ද්වේෂ හිතවිලි, මෝහ හිතවිලි කියන අකුසල් නොකිරීමේ ක්‍රියාව සිද්ධ වෙයි. නමුත් මේ මතු මැත්තේ කුසලතාවය දිනු කරන්න නම් දවසක ඒ පුද්ගලයාට තේරුම් ගන්න වෙනවා. ගඳක් වැදුනා, ගඳ මෙනෙහි කළා, දැන් මේ ගඳට හේතුනේ නාසයට හිත යෑම නිසායි. නැත්නම් මේක ඇහෙන් නෙවෙයි, කනෙන් නෙවෙයි, කයෙන් නෙවෙයි, මනසෙන් නෙවෙයි, දිවෙන් නෙවෙයි කියලා මේ මගේ දැන් මාව පැටලෙන්න හැදිලා තියෙන මාව අවුල්ුනේ, නතුුනේ නාසයටයි. නැත්නම් ගහන විඥාණයටයි. ඒකත් බාහිරින් ආපු ගඳක් ඇතුවමයි. නිකන් නෙවෙයි. ඒ නිසා යම් දවසක ගන්ධය ලබන මොහොතක ගන්නහක් කියලා මෙනෙහි කළා නම් ඔහුගේ විප්ලවීය පරාවර්තනයක් සිද්ධ වෙනවනම් ඒ වෙලාවේදී ඔහුට එක්කෝ නාසයේ ඇත්තා වූ ගන්ධ සංවේදී භාවය හෝ ඒ සංවේදී භාවය කුප්පන්න පුළුවන් අවස්සන්න පුළුවන් කිති ගන්න පුළුවන් බාහිර වූ ගඳක් විසයි කියන ගඳ ගන්ධ රූපේ මත හෝ මේ දෙක එකතු වෙච්ච වෙලාවේ හිත මෙතෙන්ට ගිය නිසා ගන්ධ විඤ්ඤා ගාන විඤ්ඤාණය ඇති වෙච්ච නිසායි මං ගන්ධ ලැබුවේ කියලා හෝ මේ තුنين එකකට වඩා ප්‍රකට දෙයක හිත යන්න ඉඩ තියෙනවා. ඒක උනන්දු කරනවා. බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලේක උනන්දු කරනවා. යම් වෙලාවක ගඳක් විඳින්මින් ඉන්න වෙලාවෙම ඒ පුද්ගලට එක්කෝ නාසයේ සංවේදී භාවයේ හෝ බාහිරින් එනා වූ ගඳ රූපේ හෝ හිත මෙතනයි දැන් තියෙන්නේ කියන මට්ටමට හෝ ගියා නම් ඒ පුද්ගලයාට මේ ගඳ මතින් ඇතිවෙන තිබුණ කෙලෙස් රාශිය සංයෝජන රාශිය මතුවීමේ හේතු ප්‍රත්‍ය නැතුව යනවා. මේක ඉතින් ලොකු විප්ලවයක්. අර කියන විදිහට සතිපට්ඨානේ නාහපු කෙනෙක් සතිපට්ඨාන බණ ඇහුවටම මේක වෙනවා නෙවෙයි. ඒ මතු මැත්තේ භාවනා කරන දවසක අපිට ගඳ වදිනකොට ගඳක් මම ගඳ විඳින්නේ ගඳ වදින් ලබන්නේ කියලා මෙනෙහි කරන්න පුළුවන් වෙනවා කියන එක ඊට වැඩිය ලොකු ඉදිරි පියවරක්. ඒ ඉදිරි පියවරේ ගිහිල්ලා වුණත් දහස්වර එහෙම කරලා ඒ ගන්ධය ලබන වෙලාවේම ආ මෙන්න දැන් නාසයේ තියෙනා වූ මේ ඉද්දෙන ගතිය, උපගතිය, නා ගඳකට කිති කැවෙන ගතිය හෝ දැකගන්න. එනතන් ඒ ගතිය කුප්පන්න පුරන්නේ ගඳකට විතරයි ආලෝකයකට බෑ සද්දයකට බෑ රසකට බෑ පහසකට බෑ වෙන ධර්මතාවයකට බෑ ගන්ධයකට පමණයි කරනවා මෙන්න මේ ගන්ධයෙන් දැන් ඒක වෙනවා කියලා අර බාහිර ගන්ධාරමණි හෝ දකින්න. මේ දෙකම තිබුණත් හිත එතෙන් නොගියා නම් මානසිකාර්ය එතෙන් නොගියා නම් මේ දේ වෙන්න බෑ කියලා ਉਹ වටහා ගන්න. ඒ වැටහීම තුළ ලොකු ආර ධර්ම රාශියකට දුර ඇරීමක් සිදු වෙනවා. සාමාන්‍ය මේ උනන්දු කරවන්න හිත මේ ධර්ම විචේත උනන්දු කරවන්න කියන්න පුළුවන් යම්ම කිසි මොහතක අපි ගඳ බලනවා නම් ඒ වෙලාවේදී රූප පේන්නේ නැහැ. රූප පේන්න බෑ. ඇහැයින් වැඩක් වෙන්න බෑ. ඒ වෙලාවේ කවදාකවත් කනේ ශබ්දයක් අහන්න බෑ. ඒ වෙලාවේ කවදාකවත් දිවේ රසයක් ලබන්න බෑ. ඒ වෙලාවේ කවදාකවත් කායට පහසක් ලබන්න බෑ. ඒ වෙලාවේ කවදාකවත් හිතට හිතවිල්ලක් නැගෙන්න බෑ. ඒ චිත්තක්ෂණයේ තියෙන්නේ ඒ ගන්ධාරම්මණයත් නාසියත් ආ වූ ඒ උපගතියක් නැත්නම් ප්‍රසාද රූපයක් ඒකට හමු වීම නිසා හිත එතන පූර්ව කාලිනව ගිලිලා නිමග්න වෙනවා. ඒ නිසායි අපි ගඳ ලබන්නේ. ඊට පස්සේ චිත්තක්ෂණේ තමයි මේ ගඳ මත ඉඳගෙන මේ ගඳ මගේ මේක ලොකුයි මේක හොඳයි මේක ලං කර ගන්න ඕනේ ආදී හිතවිලි නගා. ඒක ඒ ගඳ බලන චිත්තක්ෂණේ සම්පූර්ණයෙන්ම වෙනව උපදින වෙනව පවතින වෙනවම නැති වෙන අවස්ථාව. ඒ නිසා එතන බොහෝම මේ සෙල්ලක්කාර විප්ලවකාර වෙනසක් ඇති වෙනවා. මෙන්න මේ වෙනසයි මේ සිංහ ප්‍රතිපත්තිය කියන්නේ. මෙන්න මේ වෙනස දිහාවට අර්ධන කූටක වෙන්නේ. ගඳක් වදින වෙලාවදීම නහය බල බල බල්ලෙක් ඉවල්ලන්න වගේ ඒ ගඳ දිහාට දුවන එක නෙවෙයි යෝගාවචරයේ කටේ. මම දැන් ගඳක් විඳින්නේ. නැත්තම් ගඳක් ගඳක් වශයෙන් ආග්‍රහණයක් ආග්‍රහණයක් වශයෙන් සිහිය පුළුවන් තරම් ලං කර ගන්න ඕන කොටු කර ගන්න ඕන ගොනු කර ගන්න ඕන ඒකාග්‍ර කර ගන්න ඒකාග්‍ර කරනකොට අවස්ථාවක් ලැබෙයි එක්කෝ ඒ නාසයත් ආව සංවේදී භාවයේ වැටෙන්න. එහෙම නැත්නම් ගඳ ප්‍රභාවයේ මෙන්න මේක නිසා මේ ගඳ නාසයේ ඉදුනේ, ඇවිස්සුනේ, කුචි කැවුනේ කියලා ගන්ධ රූපේ හෝ වටාගන්නේ. නැත්නම් දැන් මගේ හිත තියෙන්නේ නාසයේ. නැත්නම් ගහන විඥානය කියලා වටාගන්න. අන්න එතකොට අර දීර්ඝව අන්ධව නතු වෙලා වෙන්න තියෙන විශාල පෙරහැරක් නතර වෙනවා. ඉතින් මේකෙදී මේ පෙරහැර ගියා නම් මේක ගඳ මගේ මඟ ඒක ලොකුයි මගේ කියලා බදා ගන්න ගැතිය එනවා. ඒකටත් කියනවා සංයෝජන ධර්ම පහළ වීම. සංයෝජන ධර්ම පහළ නොවන තාලෙට ගඳ ගඳ වශයෙන් මෙනෙහි කළ නතර වුණා නම් මේ පටිසම්භිදා මාර්ගයේ බොහොම විස්තර ක්‍රමයකට පෙන්වනවා භමාකාරයක දොරවල් ලැබෙනවා නිවන පැත්ත. ගඳක් ලබන වේලාවක මේ කියනකොට හැම කෙනාම සාවධානව මතක මතක තියාගන්න ඕනේ. ඇහැට රූපයක් වන්නකොටත් මේ යාන්ත්‍රණයමයි කනක සද්දයක් වන්නකොටත් මේ යාන්ත්‍රණයමයි. අපි මේ සාකච්ඡා කරන නාසයට ගඳ වඩනකොටත් මේ යාන්ත්‍රණයමයි. මත්තර සාකච්ඡා කරන කලට මේ දිවට රසක් වන්නකොටත් මේ යාන්ත්‍රණයමයි. පකයට පහසක් ලැබනකොටත් මේ යාන්ත්‍රණයමයි. හිතට හිතවිලක් නැගෙනකොටත් මේ යාන්ත්‍රණයමයි. එක එක නාගේ රුචි අරුචිකම් අනුව චරිත ලක්ෂණ අනුව එක එක නා එක එක පැති වලින් මේ දොර අර ගන්නවා. කොයි එකටත් අදාළව පරිසම්බිදා මාර්ගයේ දේශනා කරනවා ඇහැට රූපයක් යන වෙලාවේ දකින්නවා කියලා මෙනෙහි කරනවා නම් කාණ්ඩ සාධ්‍යයක් යන වෙලාවේදී ඇහෙනවා බව මෙනෙහි කරනවා නම් නැත්නම් සාධ්‍යයක් වශයෙන් මෙනෙහි කරනවා නම් නැත්නම් මේ අපි ගත්ත මතු කරගත්ත මාතෘකාවේදී ආග්‍රහණයක් වශයෙන් ගඩක් වශයෙන් මෙනෙහි කරනවා නම් නැත්නම් දිවක් රසක් දිවට රසක් වශයෙන් කායට පහසක් වශයෙන් මෙනෙහි කරනවා නම් එක්කෝ මේ සංයෝජන ධර්මයේ උපාදේ දැක ගන්න උට අවස්ථාව ලැබෙනවා මේ සංයෝජන ධර්ම කවදාකවත් හේතු රහිතව පාල වෙන්නේ. අදාළ ආයතනයක තමයි පාල වෙන්නේ. ඒ නිසා මේ වෙලාවේදී මේ සංයෝජන ධර්මයට ප්‍රසිද්ධිය හෝ අප්‍රසිද්ධිය උදව් කරන මෙන්න මේ ආයතනයයි කියලා ඒ උපාදේ දැක් ගන්න පුළුවන්. අපි ඒක දරුවා දැකලා දරුවා මාර්ගයේ අම්මා අප්පා දැකගත්තා වගේ. මේ දරුවට මේ මේ මාතෘ පිතෘ වෙච්චි දෙවියෝල යෝල දැකගත්තා වගේ සංයෝජන ධර්මයට හේතුණා වූ ඉන්ද්‍රිය අධ්‍යාත්ම බාහිර වශයෙන් දැක ගන්න පුළුවන්. හිතිය හෝ දැක ගන්න පුළුවන්. ඒක ඇති වෙලා ඒ චිත්තක්ෂණේ පිහිටන්නේ ඒක දරන්නේ මේ උපාද අවස්ථාවට පස්සෙත් මේ ආයතන. ඊට නිමිත්ත දැක ගන්න පුළුවන්. මේ නිසා මට සුබ නිමිත්තක් පහළ වුණා. මේ ගඳක් ලැබිච්ච නිසා අනේ හොඳ මංගල නිමිත්ත කියලා නිමිති කර ගන්නවා කියන්නේ. ඒ නැත්නම් අසුබ නිමිත්ත කර ගන්නවා. ඒ නිසා මේ ගන්ධය ඇතිුණා වූ මේ ගන්ධ සංයෝජනය නිසා හිත නිමිති ගන්න. නිමිත්ත හො දැක් ගන්න. එහෙම නැත්නම් ආයෝහණේ දැක් ගන්න පුළුවන් වෙනවා. ආයෝහණේ කියන්නේ ගන්ධයක් ඇති වෙනවත් එක්කම නහයක් ගන්ධ රූපයයි කතාවද වදිනවා. විවාහයකටපත් වෙනවා බන්ධනයක් ඇති වෙනවා රැස් කරනවා. ඒ රැස් කිරීමට ඉදිරියට ඉදිරිපත් වෙන රෙජිස්ට්‍රාර්වරයා වගේ තමයි ඕනේ ගාහන විඥාන. මේ තුන් දෙනා මේ ඒ ඡන්දයක් ඇති වෙන හැම වෙලාවෙම ආයෝහණයක් වෙනවා. එතන ඒ තුන් දෙනා රැත් වෙන්න ඕනේ. සිද්ධිය සිද්ධ වෙන්නේ. ඇහෙනම් චක්කු ප්‍රසාදයක්, බාහිර රූපයක්, චක්කු විඥානයත් එකතු වෙනවා. සිද්ධිය සිද්ධ වෙන්නේ කණේනම් සෝත ප්‍රසාදයක්, පද්දයක්, ඒක ඥාමයේ සෝත විඥානයත් එකතු වෙනවා. මේ ඔක්කොටම කපුවාන් කරාන්ට එක කපුවා ඉන්නේ එයා තමයි අපි මේ මනෝ ධාතු මනෝ විඥාන ධාතු කියලා කියන්නේ මන ආයතනය කියලා කියන්නේ විඥානය කියලා කියන්නේ එයා. ඉතින් එයා එක්කනා නිසා අනිකුත් ආයතන පහෙන් කොච්චර ඉල්ලීම ආවත් එකවරකට වෙන්නේ හිතෙන්න පුළුවන් ඒක ආයතනයක පමණයි. ඒ නිසා ඒ වැඩේ කරන එකනවත් ආයතනයක් කියලා මේක සඳහන් කරලා තියෙනවා මන ආයතනයක්. මේ තුන් දෙනා එකතු වීම හෝ දැක ගන්න පුළුවන් වෙනවා ගඳක් ලබන වෙලාවේදී ගඳ දිගේ ඉවාලාල්ලා යනවා වෙනුවට ගඳක් ගඳක් වශයෙන් මෙහි කරනවා. ඒ වගේම ඒකේ සංයෝජන ගතියක් තියෙනවා. అలවන ගතියක් තියෙනවා. ඒ දෙයට ආත්මීය වශයෙන් මේක මම දැකපු ගඳ මගේ ගඳ ලං කර ගන්න ඕනේ ආසී වශයෙන් ඒ ලැබුණා වූ පහළ වුණා වූ දෙයට සංයෝජන කරන ගතිය මේ සංසිද්ධිය තියෙනවා. හරි පුදුමයි. මුළු කුණු ගඳක් ගුණ ගඳක් වුණත් ඒක සංයෝජන නැහැ. ඒක නිසා මේ සාහිත්‍ය රසය ගත්තහම සුංගාර රසය අරගෙන ඉතනට ජුගුප්සා රසය කියලා එකක් ඒ වෙන වෙන රසයක් ඒක ජුගුප්සා කියලා කියන්නේ රසය කියන වචනේ විරුද්ධ වචනයක්. නමුත් මේ සාහිත්‍ය කියන සුංගාර රසය වගේ ජුගුප්සා රසය. ඒ නිසා මේ අපේ මගේ නහයට මහා කටුක එපා කරන පිළිකෝල් සාති ගඳක් ඇති වුණත් ඒක හැම වෙලාවෙම මටයි ඒ මේ ගඳටයි ඒකට උදව් කරන නහයේ සංවේදී භාවයටයි ගාන විඥානේ ඔක්කොම ඇදිලා පැතිරගතියි. මේක මේ අල්ලන්න තමයි මට එන මනෝවිද්‍යාව පුළුවන් තරම් උත්සාහ කරේ මේ වගේ වෙලාවක මොන විදිහේදී අද එන්නේ කියලා කොහොමද මේ වැඳිල්ල කියලා බුදුහාමුදුරුවෝ ලස්සන ගාතාවක් නැත්නම් පාඩයක් සඳහන් කරලා තියෙනවා. ඒක මේ වගේ වෙලාවකට සම්බන්ධ කරගත්තම ලොකු මේ ධර්මයේ තියෙන අන්තර් සම්බන්ධකම් පේනවා. ඊට පස්සේ දේශනා කරන මේ තණ්හා ගැන කතා කරනකොට తත්‍ර తත්‍රා අභිනන්දන. මොන්න කුණු කන්දලයක් අහුනත් එක බදා ගන්න. අපායට ගිය එක අපායෙන් මැරෙන්න බයයි කියන්නේ. තිරිසන් ආත්මෙට ගිය එක ඒකෙන් මැරෙන්න බයයි. අපිට නම් වෙන්නේ තිරිසන් ආත්මෙ කියලා කියන තිරිසන්. ඉතින් මැරෙලා වෙලා මනුස්ස ලෝකෙට එන්න තියෙනවා නම් මරලා හරි ගන්න හිතෙනවා. ඒත් තිරිසිදුනා කැමති නෑ ඒ තිරිසන් ආත්මෙ ඉන්නේ. ඌ බලන්නේ කොහොම හරි කැපිච්ච දෙයකට දින ගලව කාල හනියව කරන කොහොම හරි අර තිරිසන් ගැත්තේ රකින්න. නිසා දුප්පත් වෙච්ච මිනිස්සු දුප්පත් කමර කැමති. බොහෝරක් වෙච්ච එක බොහෝරක් කමර කැමති. ගඳක සුභ ගඳක් ආවම ඒකට කැමති. අසුභ ගඳක් ආවත් අඳෝමයි ඒකටත් කැමති. ඒ මොකද මගේ ගඳ මගේ නහයෙන් ගත්තේ. ඇත්තටම ගත්ත දේ මමයි වින්දේ. ආදි වශයෙන් අර මේ දුර්ගන්ධයකට ආස කරගන්නවා. ඒ නිසා මේ කොයිම සංසිද්ධියක් ආවත් ඒක බන්ධනයක්මයි. ඒ නිසා මේකට කියනවා සුපර් ග්ලූ කියලා. ඒ සාමාන්‍ය මල්ටි බොන්ඩ් එකකටත් වැඩිය හයියයි. ඕනේ කුණු කන්දලක් බඳිනවා. ඒ මොකද මගේ මේක තමයි මේ පෘථග්ජන ඇටය කියලා පෘථක් පෘථක් කියලා කියන්නේ ඌ වෙන වෙනමයි. අල්ලපු ළඟ ඉන්න එකලා ගඳ ගහනවා නම් ඒක ගඳයි කොන ඒ මිනිහත් එක තරහ වෙනවා මිසක් මං ඒකට බඳව බැඳිලි නම් අම්මේ මුත්තේ කිව්වත් අතයි. පෘථක් පෘථක්. යෙන් යෙන් වෙන. පුදුමයි මෙතන තියෙන ගතිය. මේක ඉතින් ඔය අපිට වගේ සාමාන්‍යයෙන් භාවනා මනිකාට ලක් කරගත්තාම ඒක අර විගුප්තාවේ සාහිත්‍ය රාජ්‍යත් සත්‍යත් තිබාවේ මේකේ ධර්ම රටේ මතු කරගන්න පුළුවන්. ඒක සාමාන්‍ය කෙනෙකුට කිව්වොත් එහෙම මේක හුඟක් හර්පලතාවෙන් තැන. නැත්නම් ඒක දෝෂයක් පේන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේත් නැහැ මම මම වින්දට මොකද මම නරක ගඳකට මම ආසාවක් ඇති වෙනවා මෙතන බන්ධනයක් ඇති වෙනවා කියලා හිතන්නේ නැහැ. එයා හිතන්නේ මම මේක අයින් කරන්නයි උත්සාහ කරන්නේ කියලා. අයින් කරන්න ඉතින් බාරගෙන එපා. යමක් බාර ගන්න නැතුව අත්කරන්න බෑ. කෙනෙක් එක යාළු වෙන්න නැතුව තරහ වෙන්න බෑ. එනදී අපි ලෝකේ ඉන්න ඔක්කොම තරහයි කියන්නේ නෑ. ඒ ගෑන ළමයෙකුට පිළිගන්නේ කොළු මම ඊට පස්සේ වත් එක තරහයි. ඉතින් ළමයවලුත් කලින් අපි යාළුවලා හිටියේ නෑ ඒක ප්‍රශ්නේ නෑ. ඉතින් ඒ වගේ තමයි ගඳක් ආවට පස්සේ ඒ ගඳ අපි ඉස්සලාම බාරගෙනයි ගහන්නේ ඒකට. ඒක එපයි. ඉස්සලාම බාර ගැනීම. ඒ නිසා මෙතන මේ සංයෝජනයක් වැඩ කරනවා තර්කයටත් අහු වෙනවා. හැබැයි ඒ ප්‍රත්‍යක්ෂයට අහු කරගන්න එක නම් මේ සාකච්ඡා කරන වෙලේ තමයි. වෙන්නේ ඉඳ තියෙනවා ගඳක් ලබන වෙලාවේදී ගඳ ගඳ වශයෙන් මෙනෙහි කළොත් අවස්ථාවක් ලැබෙනවා අර කියාපු ආකාරයට ඒක කිව්පාදේ දැක ගන්නද සිටිය දැක ගන්නද එහි යති නිමිත් ආකාරය දැක ගන්නද එහෙම නැත්නම් එහි යතන එකතු කරන ගතිය එතෙන්ට පිටු කරන ගතිය සංයෝජන ගතිය දැක් කර ගන්නද පලිබෝධත්ත ගතියකුත් මොකද්ද පලිබෝධේ ගන්ධත ගන්ධ නෙවෙයි නායට හොඳ එකක් ආවත් නරක එකක් ආවත් ඒක අන්ධකාරයි අන්ධකාරයි මොකද ඇහැ වහන සුළුයි ගඳක් ලබන වෙලාවක කවදාකවත් ඇහැ ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැහැ. ගඳක් ලබන වෙලාවක කවදාකවත් කන ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැහැ. අපි ඒක කුෂ්කර්ම විද්‍යාවේ උගන්වන තලයක් හැදෙනකොට ඒ තලයේ මුදුන් අංකුරයේ තියෙන තාක්කල් අනික් අංකුර වලට හැදෙන්න දෙන්නේ. ඒ හැදෙනකොට හැම වෙලාවෙම මේක රසායනික සාවයක් ඇති කරනවා පහළ තියෙන අංකුර ඉර කරලා තද කරලා වැවෙන්න දෙන්නේ නැතුව තියාගෙන තමයි එයා යන්නේ. ඉතින් මේකද අංශු ලෝක කියන අධිරාජ්‍යවාදී කියලා ඒකාධිපති වාදී කියලා කියන මේ මනුස්ස දෛව ලෝකේ තියෙන එක. යම් වෙලාවක මුදුන් දැල්ල කඩලා දැම්මොත් අර පල්ලෙ හැදින දළු හෝ ගාල වැවෙත් පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඒකෙන් අපි මුදුන් අල්ල ගැදීලක් කරගන්නේ නැහැ. අදත් ඒ වශයෙන් අපි ගන්නේ යම් තැනකට අවධානය යොමු නම් ඒ අවධානයේ අනිකුත් සියලුම ආයතන අකාමකාදාවයි. නිසා අනිත් සියල්ලට පරිබෝධ කරනවා. පූර්ණ දර්ශනයක් ඇතිකරනද සම්පූර්ණ බාධාවක් ඇති කරගන්නවා රජ විචායතය. ඒකයි උට රජයි කියන්නේ ඒකයි උට ආයතනයක් කියන්නේ. ඒ රාජය සම්පූර්ණ ආයතනීය පත්වටපත් වෙනවා. එනිසා ඒක හැම වෙලාවෙම පරිබෝධයි. ආයතනයි සංයෝජනයි පරිබෝධයි. ඒ වගේම තමයි හේතුකාරකයි. ඕනෑම භවයක් මේ චිත්තක්ෂණේ ඉඳලා ඊගා චිත්තක්ෂණේ මේ අන්තරාභවයක් කරන්න හෙන්න හැට ගැරන්ටි කතාවල් දිගට ගැට ගහන්න හදනවා. ඒ හැම චිත්තක්ෂණයක නාසයේ ඉඳලා කනට මාරු වෙන හැම වෙලාවකම මේ අන්තරාභාවය තමයි. මේ අන්තරාභාව අවස්ථාවේදී කොහොමද මේ කනේ තියාගත්ත ආත්මීය සංඥාව ඊගා චිත්තක්ෂණේදී නාසයට යන්නේ? ආනේ දෙක අතර භව නෙට්ටිය. මේ හැම ආයතනයකම තියෙනවා. රජ වෙච්ච වෙලාවක යා පූර්ණ කාලය අනිත්‍ය ඔක්කොම නැසාගෙන කැපී පෙනෙන ගතියින් හිටියට ඊගා චිත්තක්ෂණයට බඳගෙනමයි ඒකට වන දීගෙනමයි නැගිටින්නේ පොළවෙන් මතුවෙන්න ආ වූ නයිහත් බිහිදමතු පිට පස් පිටක් අරගෙන පැමිණ මේ යන වෙලාවට නැවත මේ පස් පිට මහා පොළොවට එකතු කරන්න ඇති හැම ආයතනයක් නැති වෙනකොට ඊගා චිත්තක්ෂණයට කොනක් තියාගෙන තමයි එන්නේ. සමුදයක් ඇති කරගෙනමයි එන්නේ. ඒකට හේතු වීගෙනමයි එන්නේ. ප්‍රත්‍ය වීගෙනමයි එන්නේ. ඒ නිසා යම් වෙලාවක නාසය පිළිබඳව කන පිළිබඳව ඇහැ පිළිබඳව කන පිළිබඳව නාසය පිළිබඳව දිව පිළිබඳව කය පිළිබඳව මන පිළිබඳව කියන මේ එක එකක් සක්‍රීය අවස්ථාවක එය කෙරෙහි මෙනෙහි කිරීමේ මාර්ගයෙන් ලං වෙන්න පුළුවන් වුණොත් යෝගාවචරයට විශේෂ ලාභ ප්‍රධාන වශයෙන් දෙකක් එකක් තමයි ඒ දේ ගැන මත් වෙලා දිගට මම මාගේ මඤ්ඤණා කිරීම ඇන හිතින්ද ඉති කියන දෙක තමයි මේ කියාපු තාලෙට එක්ක ආයෝහන වෙන තාලෙන් නැත්නම් සංයෝජන වෙන තාලෙන් පරිබෝධ කරන තාලෙන් සමුදය වෙන තාලෙන් හේතු වෙන තාලෙන් පත්‍ය වෙන තාලෙන් ඒ වගේම නිමිත්ත වෙන තාලෙන් උපාද වෙන තාලෙන් තිත්ති වෙන තාලෙ පිළිබඳ මේ මොකක් හෝ Tamanගේ දිනාපු උපනිෂේ සම්පත් වල හැටි හැටියට දිනු කරපු ඉන්දිය ධර්ම වල හැටි හැටියට ඒකට විවෘත වෙන තාක්තාවක් තියෙනවා මෙන්න මෙහෙම අවස්ථාවක් නොදී ගඳක් එනකොටම ගඳ ආස්වාද කරන පැත්තට යන කෙනාට අපි කියනවා අන්ධ පුතග්ජනය කියලා. මේක පිළිබඳව බණ අහලා මම පුරුද්දට යයි. නමුත් මම පුළුවන් තරම් ඒ වගේ මත් වෙනවා වෙනුවට එනකොටම මේක සංයෝජන කාරකයි. ඒ නිසා මම පුළුවන් තරම් දැන් ගඳ බලන බව මෙනෙහි කරගන්න ඕනේ කියලා උත්සාහ ගත්තොත් ඔහුට ඒ අර විකල්ප දෙක තුන විතර වෙනවා. ඒකේ මුල මේකට හේතු වෙන්නා වූ මෞපිය දෙපළ දැකගෙන මෙන්න මෙහෙමයි මේ දරුවා ඇති උනේ කියන මුලට හිත යන යෝනිසුමනිකාරය කියන්නේ ඔබ ගැඹුරු අර්ථයෙන් ඔන්න ඔච්චර යෝනිසුමනිකාරයට හිත මුලට ඇදීම නිය නියපොත්තේ කරන්න පුළුවන් තරමට ගෙඩියන එක පොරවට කපන පොරවෙන් කපනකම් මෝරන්න දෙන්නේ නැහැ අන්ධකාරය වැවෙන්න දෙන්නේ නැහැ ඒක පාරටම අර ප්‍රඥා ලෝකේ පහල කරගෙන මෙනෙහි කිරීමේ මාර්ගයේ මේ සංසිද්ධිය මුල දකින්න සිංහාවාග. හැබැයි කොයි කියන තරමට එක දවසින් එක මොහොතෙන් වෙන්නේ නැහැ. ඒක නිසා මේක ආනුභුබ්බි වැඩ පිළිවෙලක් කියලා කියන්නේ අද පටන් ගන්නතර පස්සේ අදිෂ්ඨාන ශක්තියෙන් යුක්තව කරනකොට කරනකොට කරනකොට බොහෝම චීන වේගයකින් මේක මුලට මුලට මුලට යනවා. අදට වැඩිය එක චිත්තක්ෂණයට කලින් පහුවෙන්ද දැනගන්න පුළුවන්. ගන්ධට මත් වෙන්නම කලින් මම දැන් ගඳේ මත් වෙලා ඉන්නේ මේ නාසයයි වැඩ කරන්නේ ගන්ධ ආරම්භණයක වැඩ කරන්නේ කියලා දැනගන්න ඉඩ තියෙනවා. ඊට පහුවෙන්ද එච්චරම මත් වෙන්න කලින් ඒ ආරමුණ විශේෂ සූර වෙනවා, දක්ෂ වෙනවා. ඊට පස්සේ ඉඳලා ඊටත් කලින් එන්නකොටම පටන් ගන්නකොටම මෙනෙහි කරගන්න. ආන්න එතකොට මේ කියන ඕනම විකල්පයක් මාර්ගේ මෙතන තියෙන බොරුවක්, මෙතන තියෙන මායාවක්, මෙතන තියෙන කෝම්බයක්, මෙතන තියෙන මවාපෑමක් කිය අර මිරිංගෝක ස්වරූපය මුලට යනකොට පේන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් කවුරු කවුරුත් අන්තනියව කල්පනා කරගන්න ඕනේ ලෝකයේ ඉන්නා වූ අන්ධ පුතක් තනයන් අතර අපි අසරණ වෙන ඔය වෙලාවට. ඒගොල්ලන්ට උනේ ගඳ ආපු ගමන් ඒ ගඳ හාත්පසින්ම වින්දනය කරන්නේ. රස වින්දනය. රසඥතාවය. මේ වහනා කරන්න ගියාම රසඥතාවයේ කොඹේ වැටේ. ඒක බොල් දෙයක් හිස්තියක් වා වැටෙනවා. මේ නිසා කී කියා භාවනා කරන්න ගියොත් මුතිත් කණ්ඩ වෙයි. බැනමුත් අහන්න වෙයි. ඒ මොකද මේ ලෝකයා සම්පූර්ණ විරුද්ධ වෙනවා. ඒකට රසවත් මේ නිදර්ශනයක් ගැන අහලා පාන්න පුළුවන්. සිද්ධාර්ථ කුමාරයා සිද්ධාර්ථ කුමාරයා මේ මුල් කාලේ ඒ පිරජුරුවන්ගේ උපක්‍රම නිසා ඒ අඳුරගත්තේ මේ කුමාර කැපේ විතරයි. ඒ ඔක්කොම විදගෙන හිටියා. නමුත් අර ඇතුලේ තිබුණා වල්ලප බිම්බෝම්බයක් වාගේ ඒ ගෙනාපු මේ නිස්සරණ අදහස් උපනිෂේ සම්පatti තිබුණා. නමුත් අර්ධි හරි ධර්ණා කරන්න සිද්ධ වුණා යශෝදරාව දිනා. විශේෂයෙන්ම දේවදත්තත් එක්ක. ඉතින් මේකදී අර තමන්ගේ සූක්ෂම දක්ෂ ක්‍රම කියා බෑම පෞරුෂත්වයත් එක්ක තරුණකමත් එක්ක කැපිලා ගියාට ඇත්තටම යසෝදරාව වුණ කමට කරපු සත්නන්ද නැද්ද කියන්නේ තින් සිද්ධාර්ථ කුමාරයම හම්බෙලා අහන්න ඕන කොහොමද යසෝදරාව ලැබුණා. මේක පියරජතුමාට විශාල ජයග්‍රහණයක් වුණා. මොකද තමන්ගේ පුතා කිසිම දෙයක් දන්නේ නැති බුබ්බඩේ කම්මැලියෙක් මේ ගේ යතරේ හදිච්ච හිරිමල් කුමාරයෙක් කියන තිබුණ චෝදනාවට අයින් වුණා. ඒ වගේම මේ අරුණිය දිනාගත්තා. රජ රාජකීය උත්සවයේදී. ඊට පස්සේ දෙන්න විවාහය සිද්ධ වුණා. කොහොම හිරිමල් වයසේදී. ඒ මැදියට ඒ රාජ්‍යර පුළුවන් තරම් ඒ සමවය කාන්තාව යොදවලා අර ගම්මිසුරම් මේ සුබ කියන මාර්ගය හදලා ඒ තුනට හරි ගස්සලා ඒ පුළුවන් තරම් කොටු කරා මේ කුමාරයාට ඒ නරක දේවල් නොපෙනේ. මේ කාලෙදී මේ කුමරිය ගැබ් ගත්තා. නමුත් ගැදවරුණත් එක්කම කුමාරයාගේ නිස්සන්න සංකල්පයේ මේරුවා. මේලායේ සතර පෙරණිමිති දැකලා හොඳටම කල්පනා වුණා. මොකද මේ වෙන්නේ? මේ රටේ ඉන්න මොනම කෙනෙක්ගෙන් අහුවතවත් මේක පිළිබඳව කතාවක් කියලා දෙන්නේ ඒගොල්ලෝ කියන්නේම මේ මනුස්ස ලෝකේ දින කුමාර ලෝකෙක තියෙන සැපය යෝරජ කෙනෙකුට තියෙන සැපමයි කියනම කුමාරට ඒක හොඳටම එපායි. නමුත් ඡන්ද කියලා කියන්නේ සාමාන්‍යයෙන් සදාචාරයේ මනුස්සය ඇත්ත කියනවා. ඒකට කියන ඕක තමයි මැරෙනවා කියන්නේ. ඕනා ලෙඩ වෙනවා කියන්නේ. ඕක තමයි පහන වෙනවා කියන්නේ. নানা ආකාර දේවල් බැලුවාම ඉතින් අර කුමාරයාට තමන්ගේ ස්වයම්බූ ඥාණයෙම වාගේ මතුවෙන්න පටන් අරගත්ත මේ තියෙන එක ලොකු මායාවක්. එනෝ කාටද කියන්නේ? ඔය අතර තමයි රාහුල උපන්නා කියලා මතක් වෙනවා. පණිවිඩය ආවේ. එන්නකොටම ගියේ මොකද? රාහු ජාතම් බන්දරං ජාතම්. ඉතින් මංගල කී කෙනකින් ඕම වචනයක් ඇහුණා කියලා දැනගත්තා නම් දේවී නාගට කොහොම හිටියේ? ඒ වඳුන්ගේ දරුවෙක් නෙවෙයි. තමන්ගේම දරුවා හම්බ වෙනකොටම පාරටම දැනුනේ සංයෝජනයක් උපානයි. අන්න වගේ ගඳක් එනකොටම අපිට උපදිනවා නම් හිත හිතක් සංයෝජනයක් උපන්නයි කියන්නේ. දැකීමක් දකින්නකොටම අපේ ලක්ෂ භාවය නිසා මෙනෙහි කරලා සංයෝජනයක් උපන්නයි කියන්නේ. සද්දයක් ඇහෙනකොටම අපිට පුළුවන් වුණොත් සංයෝජනයක් උපන්නයි කියලා හිතා. ඒ දරුවගේ මූණ බලන්වත් ඉන්න තු කෙතරින් පැල්ලයි. මේක විග්‍රහ කරගන්න බැරිකම නිසා මහත් එක භාවනා කරපු මහත්ෙක් හිටියා. ඒ මහතර කවම දාගත් යාගෙන බුද්ධ ආගමේදී ඕන ගැඹුරක් තේරුම් ගන්න පුළුවන් මේ Tamange අඹුවට බබා හම්බෙච්චලා ගෙදරින් පැනලා ගියේ ඒක නම් මට නම් කවදාත් ඉවරන්නේ නැහැ. සම්පූර්ණ මානව විරෝධී වැඩ පිළිවෙලක්. යසෝදරාවට රකින්න රජමාලයක් නැතිුණා නම් සිද්ධාම සුද්ධෝදන රජ කෙනෙක් නොහිටියාන මොකද වෙන්නේ? Tamange විවාහක ආඹෝ දාලා නේද ගියේ. එදා උපන් දරුවා දාලා නේද ගියේ. මේක යෝනිසෝමනසිකාට බොහෝම කැටි වෙන නිදර්ශනයක් වෙන තැන උප්පත්ති තනේදී මේක කඩාගත්තේ නැත්නම් අත තිබ්බනම් කුමාරයා අයින්බනම් එහෙනම් එදා පණින්න හම්බෙන්නේ. එලිපත් වෙමුත් ඇතුළට තියනවද නැද්ද කියන මට්ටමට යනකම් සංයෝජනය ඇති වුණා. ඊතර ඇවිල්ලා හොරෙන් මේ යසෝදරා බලන්න ගියා. අනු කුමාරා තුරු කරන බුදි. එතකම්ම ආවේ ඒ කෙනෙකුගේ තියෙන මේ සංයෝජන ස්වරූපේ නමුත් දැනගත්ත මේ ඉලිපත්ත පැනලා තරස් ගන්න සද්දයක් ආවන විදව නැගිට්ටන්නා ඉදා ඒ කරපු අබිනිෂ්ක්‍මණයට තියා ආයත භාවකීයකට යන්න වෙයිද කියන්න බෑ ඒක අපිට කියන්න අමාරුයි මොකද ඒ තරම පිනමෝලා තිබුණා. නමුත් මෙන්න මේ වෙලාවේදී අපේ හිත කොච්චර ආදරෙන් එලිපත්ත පයින්වද කුමාරයා බදා ගන්නද කුමාරි මේ බිරව බදා ගන්න. උපන් සංයෝජනේ සංයෝජනේ වතේ නොදැනීම නිසා ඒ සංයෝජනේ උපජීවන කරන්න වෙච්ච හැම කටයුත්තකම පොලිත් එක්ක ගෙවන්න වෙනවා. ඒක ඉබින්ද ගිය දවස. කතා කරලා පිටතට කරන්න ගිය දවසේ එදා ඒ සිද්ධාර්ථ කුමාරයා රාහුල කුමාරයා දිහා බලපු තාලෙට සද්දයක් ඇහෙනකොටම සද්දයක් බව තේරුම් ගන්නට රාහු ජාතං බන්ධනං ජාතං කියලා කියා ගන්න පුළුවන් වෙනව නෑ. ඒ මිනිසයාට සංගීත සම්දර්ශනයක් නැත්තම් ඔය සුවඳ රස මත උළු දකින්නකොට පුදුමාකාර හැඟීමක් පහළ වෙන්න පටන් ගන්නවා. සැනකෙලිවට යන්න තියා මහ වනයේකට යනවා සද්ද නැති තැනකට. රූප නැති තැනකට. මේ මනුස්ස ගඳ, ස්ත්‍රී ගඳ නැති තැනකට යනවා. ඒ මොකද දන්නවා අපේ හිත මේ තරම්ම කිසිම වැලහක්මක් කිසිම වග විභාගයක් නැතුව එන ඕනි කුණු කන්දලයක් බදාගන්නේ මොකද මගේ ගඳනේ මම බලපු ගඳනේ මට වැටිච්ච ගඳනේ මේකෙන්නේ මම කරගත්තේ කිය අර කුණු ගඳකට හරි කමන්නේ බැඳෙන ගතියක් ඒකයි මේ අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා කියලා සඳහන් කරන්නේ මේක කාම භෝගියක් ගන්න රුචි නෑ ඒ විතරක් නෙමෙයි මේ වගේ මේ ඇහෙන් උපදිනා වූ මේ සංයෝජනේ දුරු බැලීමට තිය ආසාවක් ලබු කියන ගන්ධේ කනායෙන් උපදිනා වූ කණෙන් උපදිනා වූ නාසයෙන් උපදිනා වූ ඒ සංයෝජන ධර්ම රසාස්වාදයක් විදිහට කතා කරේ නැත්නම් අපිට සමාජයෙන් තත්ද. ඒ තරම රසඥතාවයේ තමයි මේ ආක්ෂණේ මේ කන සංගණිකාවේ මේ සෙනඟ එකතු වෙලා මේ අතිකාල සේවාවල් කර කර මේ බද්දට සල්ලි අරගෙන පොලියට සල්ලි අරගෙන අපි කරා. ඉතින් මෙවුවා මේ බන්ධනකාරීය මෙවුවා මේ රාහුය බන්ධනයක් කියලා කිව්වොත් මේ අද ලෝකෙට බannකොට අපි මා අසුබ කතාවල් කරන්නේ නැත්තේ. අපි තලයේට රැහැට රැහේට රැල්ලට ගැලපෙන්නේ නැති අනමිති කාර්ය බාටපත් වෙනවා. ඒකයි මේ එහෙම අහන මිටි කාර්ය ටිකක් විතරක් එකතෙන් වෙලා භාවනා කරන භාවනා මධ්‍යස්ථාන හදාගන්නේ අනිකුත් ලෝක වලට මේක කියලා දෙන්න යන එක මම අර කලින් කිව්වා වගේ අතින් පයින් ගුටි කන්ට වෙන જાති ප්‍රශ්න. ඒකෝප වෙතත් අපේ මානසිකත්වයට හෝ අපිට තේරුම් කරලා දෙන්න පුළුවන් වෙනවා නම් හොඳ ලක්ෂණ කැමති ගානක් දැකලා ඒ විශේෂ ගඳ බලන වෙලාවෙදීම බන්ධනයක් උපන්නා එහෙම නැත්නම් ඒක පිළිබඳව මේ රාහුය කියලා හිතා ගන්න පුළුවන් වුණා නම් අපිට මුණත් හිතනවා මරමුස් හැඟීමක්. මම අප්පිච්ච හැඟීමක් නේ. ඒ නිසා අපි මෙතෙක් ගෙනාව සංකල්ප වලට විරුද්ධව යනවා. නිසා යෝගාවචර කලින් යෝගේ බණ අහලා තියෙන්නේ. ධර්ම සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ වගේම මේ නොකිරීම නිසා ඇති වුණා වූ ආදීනව කල්පනා කරලා තියෙන්නේ. මේ ඔක්කොම තියෙදි නමුත් එච්චර දුෂ්කර වුණත් සරුවචනාස්ගේ මහා කරුණාව නිසාම තමයි අපි අදවත් මේ ටිකවල් මේ විදිහට විග්‍රහ කළ දැනගන්න. එහෙම නමුත් කියනවා සරුවචනාන්තයේ ඉපදිච්ච ගමන්ම මේ ධර්මයේ නොදෙසඳ මුලින්ම කල්පනා කරයි කියන්නේ. කොහොමද කියන්නේ අපි ප්‍රාර්ථනා කරන පින් කරලානේ අපි නාශයක් ලැබුවේ. ඒකනේ මේ සල්ලි හම්බ කරලා ඔක්කොම කරලා ඒකට සුදුසු ගෝචර ගන්ධයක් ඉදිරිපත් කරගත්තේ. ඒ ගන්ධය ඉදිරිපත් වෙලාවේදී හිත හරියට කෑදර සතේ ආහාර වේලකට පණින්න වගේ ඒ ගන්ධ විශේෂ පැනගෙන එක රස විඳින වෙලාවේදී බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා අපි ඒක පිළිබඳව මේක බන්ධනයක් මේක ආයුහනයක් මේක පරිලාහයක් ආදි වශයෙන් බලන්න ගියොත් අන්න සුභාසුභ දෙකේ ගැටීමක් ඇති වෙනවා නිට්ටය අනිත්‍ය දෙකේ ගැටීමක් ඇති වෙනවා ආත්ම සංඥාවේ අනාත්ම සංඥාවේ ගැටීමක් ඇති වෙනවා සුඛ දුක්ඛ සංඥා දෙකේ ගැටීමක් ඇති වෙනවා ඉතින් යෝගාචරණ ඔක්කොම කතා කර කර අනිත් එක බෙදා හදාගෙන යන්න කරන් ගත්තොත් කවදාකවත් ගමනක් නෑ. යෝගාචර මේක තමන්ටම ආහාර කරගන්නවා මිස මේ වගේ බන්ධන කොච්චර දහසක් ආකාරයෙන් මතුණත් යෝනිසමන්තිකාට අහු වුණොත් කල්ප ගානගෙන අපේ බන්ධන එක චිත්තක්ෂණේ කපතයි. ඒකයි බුද්ධ ධර්මයේ තියෙන අකාලික ස්වභාවය. ඒකටයි අපි මේ මේ කස කවන්නේ. ඒකට අපි මේ අදිස්ථාන වඩන්නේ. ඒකට අපි මේ බුද්ධ ආදී උත්තරමෙන් ආශ්‍රිත ධර්ම පාවිච්චි කරන්නේ. නමුත් ඒක නොවුණයි කියලා උත්සාහ කළාට අපිට ඒක වැටහුනේ නැහැ කියලා කවදාකවත් පසුබාන්නවද? මොකද බුද්ධ ආදී උත්තරමෙන් ආශ්‍රිතලා ආරාසංඛ්‍ය කල්පලක්ෂ්‍ය සාමාන්‍ය අපිට පුරුදු වචනෙන් කියනවනම් දිගට පෙරම් පුරලා පෙරම් පුරලා තමයි මේ විදිහේ ගැම්ම ඇති කරගන්නේ. එහෙම ඇති කරගත්ත ආව ගැම්ම අපි මේ එක සැරේ මේ මොට්ට ආව දෙකෙන් ගහලා කපන්න බැරි වෙනවා. ඒ නිසා යෝන් සුමං කාර්යය කියන්නේ අපි සාමාන්‍යයෙන් වැඩේට අවදි වෙනකොට සෑහෙන මෝරලා ඉවරයි. කැට ගැහිලා ඉවරයි. ආයෝනි වශයෙන් බැඳිලා ඉවරයි. පරිලා වශයෙන් පැවිලා ඉවරයි. මූපාද මුත්‍ටි භංග උපාද අවස්ථාවල් බොහෝම ගෙවිලා. දැන් પરම්පරාව වශයෙන් පහළ වික්‍රය පස්සේ දකින්න. නමුත් රාහුල කුමාරයා උපදිනකොටම පණිවිඩය ඇහෙනකොටම රාහු ජාතම් බන්දනං ජාතං කියා ගන්න පුළුවන් තරමට අපේ ධර්ම ඥානයත් ඇවිල්ලා ඇහෙනකොටම ගඳ වදිනකොටම පාටක් රසක් දකින්නකොටම මේ පාටක් මේ ආකාරයක් දකින්නකොට මෙනෙහි කරගන්න පුළුවන් තත්ත්වයකට එන්නේ නම් උන්ව අපි මේ දැන් කරන විදිහට වැටි වැටි පුළුවන් තරම් මෙනෙහි කිරීම. එහෙම නොවුනොත් අර කියාපු තාලෙට ගඳ මඤ්ඤණා කරනවා. ඒක මගේ කියා ගන්න. ඒ මම ඇති උනායි කියනවා. මේක මගේ ආත්මය කියනවා. ආත්මය මෙහි පිහිටියා කියනවා. කියලා අභිනන්දනය කරනවා. නිසා අමනසිකාරයෙන් අසතියෙන් ගත කරන හැම වෙලාවකම අපි මේ එක ඉන්ද්‍රියකට දාස වෙලා. එක ඉන්ද්‍රියකට බෑ ගෑවිලා. එක ඉන්ද්‍රියකට සේවාක. මෙනෙහි කිරීම මාර්ගයෙන් වහාම ඉන්ද්‍රිය මේ අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානයකට හිත අරගන්න. ඇහෙන් නෙවෙයි, නාසයෙන් නෙවෙයි, දිවෙන් නෙවෙයි, ශරීරයෙන් කයෙන් නෙවෙයි, ශරීරයෙන් නෙවෙයි මේ වෙන ඉන්ද්‍රියකින් නෙවෙයි පුදුමාකාර මධ්‍යස්ථ වෙච්ච අරමුණක් මුත් ඇස වෙච්ච විඥානයක් තියෙන දැනීමක් තියෙන කිසිම ඉන්ද්‍රියකට සම්බන්ධ නැහැ. මේක සාමාන්‍යයෙන් ක්‍රමිකව ආනුපුබ්බීව බුද්ධ විඳින්නේ විපස්සනා යෝගාවචරය. විපස්සනා යෝගාවචරය මූලික වැත්තා වූ නාම රූප පරිච්ඡේද ඥානයේ නාම රූපේදී අපි කියනවා නම් කියනවා හරියටම මේ පාවුල කුමාරයා ඉපදුනා කියලා එයා ආධාද්ද ඇහෙන වෙලාව. ඉන්නකොටම මෙනේ කරලා අන්න උපා ඊට පස්සේ පච්චේ පරිකාණයකට හේතුපත්‍ය සහ කලාවල. හේතුපත්‍ය සලකලා බලන්න හොඳතෝම තේරෙනවා ගැටේ වැදිනවා. රාහු ජාතම් බන්ධනං ජාතං හිත ගියේ මේ කුමාරයා කොහොමරි පෝෂණය කරන්න ඕනේ මගෙන් පස්සේ යෝරජකම දෙන්න ඕනේ මෙයා හොඳට හදන්න ඕනේ තව කුමාරු හතර පස්සේනේ බී කරන්න ඕනේ කියලා ඒ පැත්ත නෙවෙයි මම මේ අද පන්නලෑන්ඩ හිටපු ගමන්ට දැන් ඔන්න කොක්ක වැදුනා බාධාවක් වුණා ඒක අර කල්පනා කරපු නිසාම මුලට හිත ගියා. මුලට හිත ගියා නිසාම එතනදා මොකද්ද පාලම කල්පනාව මේකියත් ආව මේ හිතන කිසිම දෙයක් කරගන්න බැරි අනිත්‍ය ස්වභාවය. පහළ වෙන තාක් ලෝක පහළ වෙන්නේ දුකමයි. කිසියම් දෙයක් තමන්ගේ පාලනය කරගන්න බෑ අනිත්‍ය දුක් අනාත්මවලට ලාමක යාන්ත සංඥාවට හිත වැඩෙනවා. මේ කතාව සම්බන්ධ කරලා ගත්තොත් මේ ඕලාරිකව පෙන්වන්න පුළුවන් එහෙමයි. ඒකට අපි කියන සම්මතන අවස්ථාව. සම්මතන අවස්ථාවේදී සාමාන්‍ය තර්ක ඥානත් වැඩ කරනවා. ප්‍රත්‍යක්ෂ ඥානත් වැඩ කරනවා. සුතමේ ඥානත් වැඩ කරනවා. නමුත් ඒක සෞඛ්‍ය සම්පන්න පැත්තේ වැඩ කරනවා. යෝනිසෝ මනසිකාරය පැත්තේ වැඩ කරනවා. නමුත් තාම සම්පූර්ණ ප්‍රත්‍යක්ෂ නෙවෙයි. ආන එතනින් ගිහිලා යෝගාවචරය පොට පාදගෙන අරමුණ තවත් ධාමත්ම සමීපව ඒකට වෙස් කියන්නේ ඉඳ නොදී ඇති ආකාරයෙන්ම දැක්ගෙන ඉනකොට උදයබ්බේ ඥානයේ බලවවස්ථාවට එනකොට ඒ කාන්තෙම හිත ඇහින් ගැලවිලා නාසයෙන් ගැලවිලා දිවෙන් ගැලවිලා කායෙන් ගැලවිලා මේ මනස මෙව වෙලා ඊට වැඩිය ප්‍රාග් අවධියකට වැටෙනවා. අපි මේ චිත්ත වීදයක් අනුව කල්පනා කරනවා නම් භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාර අවජ්ජය. ద్వාර පහම ආවර්ජනය කරමින් ඉන්න නමුත් එකදාකත් විශේෂයෙන් යන්න දෙන්නේ. කන එහෙන් අවධානය ඉල්ලනවා, නාසය එහෙන් අවධානය ඉල්ලනවා, ඇහැ එහෙන් අවධානය ඉල්ලනවා, කය එහෙන් අවධානය ඉල්ලනවා කොයි දෙයක් දැනගන්න. දැනගෙන Taman ගත්තා වූ අරමුණ බොහොම සියුම් වෙලා තියෙනවා. ඒකේ තියෙන සතහන් ආකාර ගෙවිලා. නමුත් ඒක තියෙන බවට මොකද්දෝ සංඥාවක් තියෙනවා. ආනේ සංඥාවම සරණ කරගෙන. ඉගට ගත කෙරුවොත් ගැඹුරට යන්නේ තවදුරටත් ගැඹුරට යන්නේ අර පංචද්වාරයේ අණුවගේ විඥානය නෙවෙයි පංචද්වාරයෙන් ස්වාධීන වුණා වූ පංචද්වාරයේ බවට නොමේරුණා වූ ඊට වැඩිය ප්‍රාග්ගවතිය පවතිනා වූ අනින්ජ ප්‍රතිබද්ධ විඥානයකට හිත යන්න පුළුවන්. ගාක් යෝගාවචර තක්කුමුක් වෙනවා කුලප්පු වෙනවා රෑමැද කෑ ගහන්න පටන් අර ගන්න ඕතෙන් කියන්නේ. අරමුණේ කිසිම දැනෙන්නේ නැහැ. හැඩයක් නැහැ. මිනේ කරන්න විදියක් නැහැ. ඒතර මේ වගේ ධ්‍යාන හද්දක් වෙනවා පේනවා. අරමුණ බලහිනකොට හිතවිලිත් තියෙනවා. අරමුණ බලහිනකොට කයේ වේදනක් දැනෙනවා. ඉතින් කියලා හරියට නිකන් මුංචලක් කැවිලා ගඟට වැටෙනවා වාගේ නිකන් කලවම් වෙන ගතියක් තියෙනවා. ඒ මොකද ප්‍රධාන වශයෙන්ම සක්කායිකයේ හින්දුම් කාර්ය. මම යන නැති වෙලා. මම අසරණ වෙලා. නමුත් ආපු අරමුණ තියෙන. නමුත් හුඟා කරට යෝගාවචරය අරමුණ පැත්තක දාලා ඇස් දෙක අරලා බලනවා මේ කට බඩ ටිකේ හිම තිබුණු තාලෙට කියනවාද මට ගෙදර යන්න පුළුවන්ද භාවනා ඉවර කරලා මේ තුවාල කරගන්න නැතුව අර අංගපසක ටික බේරගන්න මම සංඥාව ඇති කරගන්න බොහෝ විට අර පු탁ජන කාට උදව් කරනවා. නමුත් මේ වෙලාවේදී කීප වතාවක් කරලා මේක හරියට යෝගාවචරය කර්මස්ථානාචාරයට විස්තර කරලා මෙන්න මේ වෙලාවේදී තමයි අපි සිද්ධාර්ථ කුමාරයා වගේ මේ පැත්තට යන්න දෙන්නේ නැතුව පය පය පිළිපැත්තෙන් පිටතට අරගෙන පැනලා යනවා. අභිනිෂ්ක්‍මණය කරන ගතිය. මෙහෙම තමයි කොයි දෙයක් හරි එක දිගට බලනකොට යථාභූත ඥාන ලක්ෂණය පහළ වෙනකොට ඒ කලින් තිබුණු ප්‍රත්‍යක්ෂය හැලෙනවා. ඒක සාතහන දැක් ගන්න බැරි වෙනවා. ආකාර දැක ගන්න බැරි වෙනවා. එන්නේ එන්නේ සිව් වෙන නම් අරමුණට හිත නතු වෙන බටි ගතිය. අරමුණ හිතයි දිගට එකට පවතින ගතිය තියෙනවා. ආන ඒකම තරණ යමි. මේ අරමුණකට බහිනකොට නිමග්න වෙනකොට හැටි තමයි කිය. ආනේ පැත්තට යන්න නම් මෙන්න මේ ඉන්දිය ධර්ම වල බාහිරයට ඒක දිගේ මේ නතු වෙලා කරන මඤ්ඤණා පැත්තෙන් කපා ඇරලා ඒකේ අර උපාදේ නැත්නම් තිති ස්වභාවයේ ධම්මටිතිය කොයිද පැත්තට යනකොට මේක තමයි යෝනිසෝමනසිකාරය. මේ යෝනිසෝමනසිකාරයේ පැත්තෙන් බලනකොට ඇහි යෝනිසෝමනසිකාරයේ පිහිටනට වඩා නාසයේ යෝනිසෝමනසිකාරයේ පිහිටීම ලේසි කියන්න පුළුවන්. මොකද අපි ඇහෙන් තමයි ගොඩක්ම රැවටෙන්නේ. ඇහි මොනවාරි හොඳට බලන කටත් අරගෙන බලන්න. අපිට බලන්නේ පාත් මතක නැහැ. ඒ බලන දේ ලං කරගන්න ලොකු කරගන්න මගේ කරගන්න විවිධාකාර චිත්ත වීති දුවනවා. ඒ තරම්ම මත්වීමක් මිනිස්යාට. ත්‍රිදනාට තියෙනවා නායි. ත්‍රිදනාට ඒ වගේ ගොඩක් වදිනට පස්සේ ඔය බල්ලු රැළේ යන කාලෙට එහෙම නැත්නම් මේ මේ සත්තුන්ගේ ඒ ලිංගික ක්‍රියාවල් වලනකොට සම්පූර්ණ සතා මත් වෙන්නේ මේ නායෙන් තමයි. ඒ නිසා ඔය ඒ ගහේ ඉන්නවා මේ දලබු జాතියක් උන් ආවම මුළු ගහම කාලා දානවා. මොනම දාලෙන්වත් බෙහෙත් කළා ගහන්න බෑ මේක අන්නේ කොලේ යට පැත්තේ ගහන බෙහෙත් ගහන බෙහෙත් වෙන කොළ උඩ පැත්තට ඒ නිසා බේරන්න. නිසා විද්‍යාඥයෝ හොයලා හොයලා මොකද කෙරුවේ? අර ගැහණු සත්තු හොඳට තරුණ වයසටපත් වෙච්චාම උන්ගේ ඡාවය වෙන්න ආ වූ ගඳ ටික වෙන් කරගන්න. වෙන් කරගෙන වීදුරුවක දාලා තියෙනවා තේ ගත්තේ තැන්ටකට. පිරිමි සත්තු ටික සෝයේම රොක් වෙනවා. ඊළඟට කියලා දාලා ගින්න කරා. ආ ඥාන ටික ඔක්කොම වඳ වෙනවා. ඔක්කොම බොල් වෙනවා. ඒ නිසා ඒ ගඳ ඩිංගිත් හොයාගත්ත දවසේ ඉඳලා ඒ જાතියට ආයබෝ වෙන්නේ. ඒ වගේ තමයි සර්වඥාන්සේ දේශනා කරන පුරුෂයෙකුට ස්ත්‍රී ගන්ධය විතර වෙන මොන බඳන වෙන දෙයක් මුන්නාහිතේ සර්වඥතා ඥාණයට වැටෙන්නේ. නමුත් මේක අපි මතක තියාගන්න ඇහැට තරම්ම නැහැ. ඇහැ තමයි ගොඩක්ම අපි මනමත් කරනවා. ඊගාට කන. ඊගාට තමයි නාසය. ඊගාට දිව. ඊගාට තමයි කය. ඒ නිසා භාවනා ආරම්භයේදී ඇහැට වැඩිය කන ලේසි. කනට වැඩිය නාසය ලේසි. නාසයට වැඩිය දිව ලේසි. දිවට වැඩිය කය ලේසි. එනිසා මේ කායනුපස්සනාවෙන් පටන් ගන්න තියෙන්නේ. කායනුපස්සනාවේ අපි සාමාන්‍යයෙන් එකක් විග්‍රහ කරලා බලනකොට පඨවි ආපෝ තේජෝ වායෝ. එනිත් වායෝ තමයි ලේසි. එනිසා හුස්ම ගන්නකොට වායෝ පොට්ටක දාසේ පටන් ගන්නවා. නමුත් විපස්සනා හැම ගුරුවරයෙක්ම හැම ක්‍රමයක්ම නිතර මතක් කරනවා මේ ආයෝපොට්ටබ්බ ධාතුවෙන් පටන් අරගත්තට වැඩේ හමාර වෙන්න නම් ඇහි සිටින සිද්ධිය දක්වාම තමන්ගේ දක්ෂතාවයේ කාර්යක්ෂම භාවය වැඩි කරන්න ඕනේ. ඒසා භාවනාවේදී පරියන්කේදී අපි තමන් ගන්න ආනාපාන අරමුණ හෝ පිම්බීම හැකිලිම අරමුණ මත භාවනා කරන ගියාට ඉතින්දා වැඩ කරන වෙලාවදී යෝගාවචරය අක් බෝල කරකෝ කරකෝ වෙන දේවල් වලට පාත බල බල දඟලනවා නම් ඈම දිනාම කියන දේවල් මම අහන්න ඕනේ කියලා ඔක්කොටම කන් යොදාගෙන අහන්න හදනවනම් හැම දෙයකටම ඊවාල්ලාල යන ඒ පිළිසන් සත්තු වාගේ කොහොම ගඳ බල බල යනවනම් ඒ වාගේම කටේ කම දෙයියාවට දුව කැමැටයි කතාවටයි පෙළඹෙනව නම් මේ කායත නැති ಜಾති කුමාරසප ඉල්ල ඉල්ලා දඟලනව නම් හිත දෙන වල්බූත අදහස් ඔක්කොම කල්පනා කරගෙන මේක නිදහස් චින්තනය කියලා හිතනව නම් ඉන්දියාල චිත්ත වේගී පසුවාගේ දේ රත් වුණා වගේ කවදාකවත් මුලට නම් එන්නේ ඒ නිසා පරියන්ක භාවනා කරනකොට තමයි වැටහෙනව නම් ඒ මූල කර්මස්ථාන දිගේ යම් කිසි ප්‍රගතියක් ඉදිරියට යන්න ඒ යෝගාවචරා මේ ආයතන භාවනා ආදී සර්වඥාතේදී පොදු වේදෙන අවදාවාදී තේරුම් අරගෙන ඇහැ ඕන නැති දේවල් දිගේ දුවන ගතිය ඉක්මවන්න බලන්න. ඒ වගේම කනට විවිධාකාර දේවල් අහන්න තියෙන ආසාව පුළුවන් ප්‍රමාණයක අඩුපාණි මධ්‍යස්ථ ප්‍රමාණයට ගන්න. නාසයට අපිව මත් කරන්න තියෙන ගතිය දැනගෙන අවශ්‍ය ප්‍රමාණය දෙනවා. නමුත් අනවශ්‍ය විදිහට ඒක දිගේ මත් වෙන්න දෙන්න අරගන්න. කටෙමුත් කෑමක් කතා කිරීමක් කියන වැඩ දෙකක් කරනවා. ඒ දෙකම පුළුවන් තරම් මධ්‍යස්ථ ප්‍රමාණ ගන්නයි කියලා කියනවා. කයනොත් තනියෙන් දේ බුදියන්න පුරුදු වෙන්නේ කියලා. ඒකත් පුළුවන් තරම් උච්චාසයන මහාසයන නැතුව සාමාන්‍ය නිින්ද. ඒ වගේම තමයි හිත. ආන්නේ විදිහට අර මේ වැඩ පිළිවෙල යනකොට ඒකට අනුග්‍රහය අපි නොකරනව නම් මේ වැඩ පිළිවෙල බොහෝම අමාරුයි මුල් බහගන්න. නිසා මේ මූල කර්මස්ථානයේ හිත බහගෙන යනකොට මූල කර්මස්ථානයේ සියුම් වේගන යනකොට විවිධ අරමුණු අතර මූල කර්මස්ථානයේ රැකගැනීමේ සතන කරන කෙනාට හොඳටම වැටහෙනවා භාවනා කර නොකරපු කෙනාට හෝ භාවනාවේ මුල් අවස්ථාවේ ඉන්න කෙනාට වඩා එදිනදා ජීවිතයේදී හිත බේරාගෙන කටයුතු නොකළොත් මෙන්න මේ සියුම් අවස්ථාවේදී විශාල අවුලකටපත් වෙනවා. හිත බේරාගෙන ඊයේ කටයුතු තමයි අපි ඉන්දිය සංවරය කියන්නේ. මෙන්න මෙතනයි ඇත්තට ඉන්දිය සංවරය පිටේ. ඊට කලින් අපි සමාදන්ව රකින්න ඉන්ද්‍රිය සංවරයේ ගෞරවයට කෙරෙනවා. සද්ධාවට ගෙනව නමුත් මේ තරම් ප්‍රයෝජනේ සලකලාන්නේ. ඒ නිසා විපස්සනා භාවනා යෝගාවචරයාගේ තමයි මේ සතර සංවර සීලේ බොහෝමත්ව ශක්තිමත් වෙන්නේ. ඒක ඉබේ වෙයි කියලා හිතන්න නරකයි. ඒ වගේම තමයි භාවනා කරන්න කලින් රකින්න ඉන්ද්‍රිය සංවරයෙන් විතර ආනිසංස ලැබෙයි කියලා හිතන්නත් නරකයි. නමුත් ඒ නිසා යෝගාවචරයට අනුග්‍රහ වශයෙන් මේ එක එක ඉන්ද්‍රිය සංවර කර ගැනීමේ වෙනකට වඩා ඇතුලෙන් එන කැක්කමක් වෙනවා. ඇතුලෙන් එන අවශ්‍යතාවයක් මතුවේ. හරියට ඒ සිතාර්ථ කුමාරය දාරය ඇවිල්ලා බැරි වෙලාවක් එලිපත් එහා පැත්තට ගිහිල්ලා මට මේක පස්සා කොයි දවසක මේ දරුවා දකින්න හම් වෙන කියලා සිත වරඳ ගත්තා නම් එහෙනම් ඉතින් ඒන් ඉහාට කතා කරලා නැහැ. නමුත් ඒ වෙලාවේදී අර බෙස්සන්ත ජාතකයේදී දරුවෝ දන් දෙනකොට කිව්වේ උඹලා නැවක් කරගෙන මම මේ සංසාරයෙන් ගොඩ වෙනවා කියන ලෝක සත්‍යයක්ම මේ ගොඩ කරනවා. ආනේ කල්පනා ඇති කරගත්ත පුතේ උඹ දැන් ඉඹින්න පටන් ගත්තොත් තමයි එක පුතා ඉඹින්නේ. ඉතින් කිඹුල්ලත්තුරේට තමයි කොටුවේ. මම මුළු ලෝකේ ඉන්න පුතු ඔක්කොම ඉස්සික වැළඳ ගැනීම සඳහා මගේ පුතා අතාරයි. ඒකල තමයි අප වෙලා ගියේ. ආනේ වගේ අබිනිෂ්ක්‍මණයක් අන්නේ වගේ ඉන්ද්‍රිය සංවරයක් කරන්න නම් මේ දීර්ඝ අභ්‍යාසයක් අවශ්‍යයි. මේ දීර්ඝ අභ්‍යාසයේට ලොකු ආරාධනාවක් තියෙනවා සරුවචනාසික මේ ඉන්ද්‍රිය ධර්ම විශේෂයෙන් මේ ආයතන ධර්ම පිළිබඳ දෙන ගැඹුරු විග්‍රහයේදී පෙන්නනවා මේ එකම දෙයක්වත් මේ කවුරුවක්වත් මේ අමු මේ එලි මහන්සියට කඳවක හිර කඳ රඳ වියෝ වගේ හිර කරගෙන ඉන්දිය සංවර කරගන්න ඕනකමක් උදාහ වචන වහන්සිට නැහැ. උන්වහන්සේ පෙන්වන්නේ මම බොහොම වැඩමුළුදී මෙච්චර ගැඹුරක් දැක්කා. මෙන්න ධර්මය. කැමැතිනම් සාදරෙන් බාර අරගෙන ගමන් කරන්න මට මිනිහාර කරන්න දෙයක් නැහැ. අකාදාරෝ තථාගතෝ තුම්මේ චිත්තං ආතප්පා තථාගතයන් වහන්සේගේ වැඩේ මේක විවෘත පෙන්වන එකයි කල යුත්තේ ඔබලා කරන්නේ. කිසිසේත්ම දක්විල්ලක් දැක්කවිල්ලක් නෑලා බුද්ධ ආගමේ. අරක් දක්කන වගේ දක්කන්න බෑ. ඊට සංවරයෙන් දක්කන්න බෑ. දක්වන්න පුළුවන්. ඒක පිළිබඳව හොඳම විග්‍රහය ඉන්නේ මෙන්න මේ ආයතනය පිළිබඳ කතා කරන වෙලාවේදී කොච්චර සියුම්ද රූපයක් ඇහත් තිබුණට ඒ දෙක කෙලිසිලා නැහැ. ඒ දෙකේ පංච මේ මේ පස්ස පංචමක ධර්ම නැහැ. මේ දෙක එකතු වෙන චිත්තක්ෂණය තමයි මේ සේරම සංසාරේ පටන් ගන්නේ. ආනේ වෙලාව වෙනකොට අපි එළඹ සීසියේ නැතුව චක් කිව්වොත් එහෙම විනාඩියක් පහුවෙලා චක්තා. හරියට මේ වෙලාවට මෙලබලා හිටියොත් චිත්තක්ෂණ දෙක තුනක් යන්නේ නැහැ වහාම අර අකාලිකව ධර්මේ වැටෙනවා. මානේ ඒකට සඳහායි මේ එළඹීම. ඒක තමයි මේ අදි සීල ශික්ෂා, අදි චිත්ත ශික්ෂා, අදි ප්‍රඥා ශික්ෂා. ඒ නිසා ගැට ගහගෙන අවුරුදු ගණන් භාවනා කරන කෙනාට අර තීර්ණාත්මක මොහොත නොලැබෙන්නත් ඉඩ තියෙනවා. කිසිම හැලහැප්පුමක් නැති කරබල කරන වට ඉදු කරපු කෙනාට කාරණාව තේරුම් ගත්තනම් ඒක චිත්තක්ෂණේ මේක කපාගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් සරුවත්යන් වහන්සේටවත් මේක අධිකාරියක් නැහැ. උඹට විතරයි නිවන් දකින්න පුළුවන් උඹට බෑයි කියලා කියන්නේ උන්වහන්සේගේ අනුශය ආසේ ධර්ම විතරයි. මෙයා මේකට ලැහැසලා පෙළ ගැහිලා තියෙන මුල් ඉන්දිය ධර්ම තියෙනවනේ වෙනවා. ඒ සර්වඥයන් විනිශ්චය කරන්න. ඒක යෝගාවචරයන් කියන්නේ තමන්ට පුළුවන් තමන් ගැන විනිශ්චය කරන්න. හැම වෙලාවකම ඉන්ද්‍රියක් වැඩ කරනවා කියලා කියන්නේ අර කියපු නම ආකාරයකින් අපි බැඳිලා සංවදනවා. අඩු ගානේ බැඳෙන බවට අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ බවට අවදි වෙන්න පුළුවන් නම් ඒක තමයි මානසික ශිෂ්ටාචාරයේ උසස්ම හැදියා. ඒක තමයි බෞද්ධ සංස්කෘතියේ ඉහළම සංස්කෘතිය. ඒක තමයි මහත්මයේ තියෙන ඉහළම මහත්මකතිය. ඒ නිසා මේවට කියනවා අපි ආර්ය ධර්ම කියන්නේ. එක මෙනෙහි කරන චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසා අපි ආර්යත්වයටපත් වෙනවා. මේ මෙනෙහි කරන චිත්තක්ෂණයක තියෙන ගැඹුර ඒකේ තියෙන ආ මේ ප්‍රයෝජනය මෙතකයි කියලා කියන්නේ. ඒක මේකෙන් තමයි මේ අපි අසුචිත වැටෙනවද රත්තරන් වලට වැටෙනවද කියලා වෙන්නේ වෙන්නේ. ඒක හැම මොහොතකම අපිට සුද්ධ අවස්ථාවක් ලැබෙන කියන්නේ. නමුත් අපි මේකත් ආනුපුබ්බී පිළිවෙලට ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ක්‍රමානුකූලව දිනු කරගෙන යamak තමයි මේකේ සිද්ධ වෙන්නේ. ඒක නිසා අපි කල්පනා කරගන්න ඕනේ අර 47ක් ධර්ම දේශනා දේවාගෙන අපි අද මෙතෙන්ට ආවේ. ඒ ඒකට අවශ්‍ය පසලම සකස් කරගන්න. ඒක නිකම්ම නිකම් වුණා නෙවෙයි ඒ කාලේ අපි අතර යම් යම් ආකාරයේ පෙළ ගැස්වීම් දිනු වෙන සිද්ධ වුණා. ඒ පෙළ ගැස්වීම ඉදිරියට ගෙන යාම තමයි මේ යෝගාවචර ජීවිතය කියලා කියන්නේ. ඒකයි අපි මෙහෙම වැඩ කරන පිටසක් එකතු වෙලා කටයුතු කරන්නේ. මේ ශ්‍රීපද දායක ඔක්කොම වට වෙලා අපට උදව් උපකාර කරන්නේ. නිසා ආදාති දේශනා කරගත්ත ධර්ම කොටාසියත් අනුන්ගේ මනින්ට යන්නේ නැ වෙනවා නේදුවට තනං කරගෙන යන වැඩපිළිවෙල තවත් සූක්ෂම තමත් අවබෝධයෙන් තමත් හේතු ප්‍රත්‍ය සහිතව වටහාගෙන තව තවත් එළඹ සිටි සීයකින් වර්තමාන මොහොතේම හිත ප්‍රවැත්වීම තුළින් යෝනිසමන්ති කාර්ය සිදු කරගෙන ඉන්දිය ධර්ම ඒ වගේම මේ ආයතන ධර්ම අවබෝධ කරගෙන සද්ධා විදියේ සමාධි ප්‍රඥා කියන ඉන්දිය ධර්ම දියුණු කරගෙන මේ තම තමන් බලාපොරොත්තු වෙනා වූ ගෞතම බුද්ධ ශාසනයෙන් බලාපොරොත්තු වෙනා වූ සැබෑ වෙනස මේ ජීවිතේම අත්දැකන්න මේ ධර්ම කොටස තම තමන්ගේ අත්දැකීමත් හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන સમાප්ත කරමි. ඉත්තාවතාචයම් මේහි සම්පතං පුඤ්ඤ සම්පතං ගබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාජම්මේ ඊ සම්බතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතාං මොදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාජම්මේ ඊ සම්බතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාදත්තාච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආරාගතා ජුම්මත්තා දීවානාගා නෛතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආගාදත්තා ජුම්මත්තා දීවානාගා නෛතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං